සල්ලේක පරියාය, චිත්තුත්පාද පරියාය, පරික්කමන පරියාය, උපරිභාව පරියාය, පරිනිබ්බාන පරියාය කියලා කෙලෙස් නිවන කාරණා ටික දේශනා කරා. පස්සේ විපලිසර වෙන්නේ නැතුව රුක්ක මූල අරණ්‍ය ශුන්‍යාගාර වලට ගිහිලා භාවනා කරන්න කියලා. හරි. ඉතින් සල්ලේක සූත්‍රයේ තියෙන මහා වඩනාකම එකයි සියලු කෙලෙස් නැති කර ගැනීම පිළිබඳව සියලු කෙලෙස් දුරු කර ගැනීම පිළිබඳව <clears throat> කළ යුතු වැඩපිළිවෙලක් ඊටාම ප්‍රායෝගික වැඩපිළිවෙලක් සල්ලේක සූත්‍රය ආශ්‍රයෙන් අපිට සාකච්ඡා කරගන්න පුළුවන්කම තියෙනවා. හිතේ උපදින කෙලෙස් ධර්ම 44ක් අරගෙන 44කට බෙදලා මේ 44 ඉස්සෙල්ලාම කෙලෙස් ඉඳලන ආකාරය පටන් ගන්න විදිහ තමයි සල්ලේක පරියාය කියලා කියන්නේ. ඒකෙදි ඒ ඒ අකුසලයට හිතේ උපදින ඒ ඒ අකුසලයට ප්‍රතිවිරුද්ධ කුසලයේ උපදවා ගැනීමට පෙර ප්‍රතිවිරුද්ධ හැම අකුසලයකටම ප්‍රතිවිරුද්ධ සිතේම උපදනා වූ කුසල ධර්මයක් තියෙනවා. හරිද? අන්න ඒක උපදවා ගැනීමට කියනවා කුසල උත්පාද පරයය කියලා. ඒ කියන්නේ ක්‍රමය. අපි ඊයේ සාකච්ඡා කරා අවිහිංසාව හිංසාව වෙනුවට හිංසාකාරී අදහස් වෙනුවට අවිහිංසාව උපදවා ගන්න පුළුවන් කියන එකත් ප්‍රාණඝාතයේ යෙදීම කියන එක සිද්ධ වෙන්නේ අපේ හිතෙන් යෙදෙන හැඟීමක්. කාමයේ වර්ධව හැසිරීම කියලා කියන එක අපේ හිතෙන් යෙදෙන හැඟීමක් ඊට ප්‍රතිවිරුද්ධ තියෙනවා ප්‍රාණඝාත පටිවිරත ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ හැඟීමක් ආන් ඒක උපදවාගෙනද උපදවාගෙන පාලනය කරගන්න පුළුවන් නමුත් ඒකට ඒ උපදවා ගැනීමට කියන්නේ කුසල උත්පාද පරයය අපේ හිතේ ඒ අකුසලයට ප්‍රතිවිරුද්ධ කුසලය උපදවා ගැනීම ඊට පෙර කරන්න වැඩක් තියෙනවා ඒකට කියනවා සල්ලේක පරයය කියලා හරිද ඉර කර පෙර කරන්න ඕන වැඩේ අපි ඒ සාකච්ඡා කරා දැනුත් මම මතක් කරනවා මොකද එතන නවත්තපු තැන ඉඳන් පටන් ගන්න ඕන හින්දා අනිත් අය හිංසාකාරී විදිහට කටයුතු කරන මේ ලෝකයේ තියෙන විකාරී රූපී ස්වභාවයෙන් හින්දා අනිත් අය බොහොම හිංසාකාරීව සත්ත්ව හිංසා සහිත අනිත් අයට රිදෙන විදිහට වචනෙන් හෝ කටයුතු කරනවා ඒක දැකපු මම අදිස්ථානයක් ඇති කරගන්න කියනවා ඒ අදිස්ථානයේ ශක්තියෙන් මේක නවත්ත ගන්න කියලා කියන්නේ පළවෙනිම ක්‍රමය ඒකයි මේකෙන් අයින් වෙන විදිහ. හරිද? ඒ කියන්නේ අර මේ ඉස්සෙල්ලාම අපි සැඩ පහරකට අහු වුණා නම් නේද මොකක් හරි එකක් අල්ලගෙන උඩට උඩට පීනන එක පැත්තකින් තියලා ඉස්සෙල්ලා නැවතින්න එපා. අන්න ඒ වගේ මේ හිංසාකාරී අදහස් එනකොට Tamanට අනිත් අය හිංසාකාරී අදහස් වල යෙදිලා හිටියට අනිත් අය ප්‍රාණඝාත කරාට අනිත් අය හොරකම් කරාට මම නම් මම එහෙම කරන කෙනෙක් නැතුව වාසය කරනවා මම එහෙම නැතුව වාසය කරනවා කියන අදිෂ්ඨානයෙන් අට කරගන්න කියන ඉස්සෙල්ලා අපි මේක ගොඩක් සාකච්ඡා කරා පරිස වචන නේද අනිත් අය පරිස වචන කියනකොට අපිත් මොකද කරන්නේ ඔය කිව්වට නේද බල්ලෝ අපිට පුරනකොට අපි බල්ලන්ට පුරනවා වගේ එහෙම පුරාගෙන පුරාගෙන පුරාගෙන යනකොට මාත් මෙහෙම පුරාගෙන පුරාගෙන පුරාගෙන යනවා නේද ඊට පස්සේ ආයෙ එහෙම මෙහාට පුරාගෙන පුරාගෙන යනවා මාත් මෙහෙන් එහාට පුරාගෙන පුරාගෙන යනවා එතකොට මේ ලෝකයේ කෙලෙස් හිඳයි පින්නත් මේ අපිට මේ ගොඩාක් වැරදි කරන්න වෙලා තියෙන්නේ. ඉතින් අපි කතා කරා අවිහිංසාව, ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමිත්‍යාචාරය, මුසාවාදය, පිසුනා වාචා, පරුසා වාචා, සම්ප්‍රප්පලාපා කියන දක්වාම ඉස්සෙල්ලාම වැළකෙන ක්‍රමවේදය බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අනිත්‍ය කර අනිත්‍ය මේ වගේ යෙදිලා හිටියාට මම නම් ඒකේ යෙදෙන්නේ නෑ මම නම් එහෙම වෙන්නේ නෑ කියලා අදහසින් සල්ලේකරණය කරගන්න කියලා. ඒ අදිෂ්ඨාන ශක්තිය නවත්ත ගන්න කියලා. හරිද? එහෙනම් මම බොරු කියන්නේ නැතුව ජීවත් වෙනවා කියලා බොරුවෙන් වෙන්වීමේ හිත නෙවෙයි මේ. ඒ කියන්නේ බොරුවෙන් වෙන්වීම සඳහා බොරුවෙන් වෙන්වීමේ සිත් පහළ වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක බොරුවට ප්‍රතිවිරුද්ධ සත්‍යවාදී සිත් පහළ වෙන්න ඕනේ. ඒක කුසලුත්පාදයයි. නමුත් මේ කුසලුත්පාදය නෙවෙයි අදිෂ්ඨානයෙන් මම මේක කරන්නේ නැහැ කියලා ගන්න තද ගතිය. තද ගතියක් ඇති කරගන්න මම මේක කරන්නේ නැහැ කියලා වළකිනවා. ඉස්සෙල්ලාම නිවන් දකින්න බලාපොරොත්තු වෙච්ච කෙනෙක් කෙනා කරන්න ඕනේ ඒක. කේලම් කියන්නේ නැහැ මම. කේලම් කියන්නේ නැහැ කියලා හිතෙන්න ඕනේ. ඉතින් ඒ වගේ ඊයේ අපි සම්ප්‍රප්පලාපා දක්වාම කතා කරා. ඊළඟට ඊළඟ කාරණාව තමයි සමහර අය පංචකාම සම්පත්තියේ දැඩි ලෝභයෙන් කටයුතු කරනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් විශේෂෙහි දැඩි ලෝභයෙන් කටයුතු කරන ඒ කට්ටිය ඒවා නිකන් ලෝකේ තියෙන ලොකුම සම්පත විදිහට අරගෙන නේද? එහෙම දැඩි ලෝභයෙන් කටයුතු කරමින් දැඩි ලෝභයෙන් ලෝභ සිත් වලින් ක්‍රියා කරමින් ලෝභය මුල් කරගෙන වචන කියමින් හරීම ලෝභයෙන් කටයුතු කරන අය මේ ලෝකේ දැක්කහම මම මොකද කරන්න ඕනේ? නේද මේ මස් කෑල්ලක් දැක්කහම කපුට කොහමද? බල්ලෝ කොහමද? තමන්ගේ ඉන්න යාළුවෝ එකට එකතු වෙලා ඉන්න බලු යාළුවෝ ටිකක් ඉන්නවා එක තැන. එක මස් කෑල්ලයි අපි දාන්නේ. මොකද වෙන්නේ? මාරාන්තික තරහකාරයෝ වගේ. ඒ ආයෙනේ මැරෙන්නමයි හපන්නේ. ඒ වගේ ඒ ලෝභය ඉස්මතු වුනහම ළඟ ඉන්න අයවත් පේන්නේ නැහැ. සහෝදරින්ව පේන්නේ නැහැ. හ්ම් අපේ ගෙවල් වල සමහරලාට අපේම සහෝදර සහෝදරියෝ ඉන්නවා. ඉඩන් හින්දා. මේ හොඳට හිටිය අය නේද? තාම හොඳට හිටිය අය. සමහර ඉඩම් හින්දා, ගෙවල් හින්දා, දේපල හින්දා, පොඩි පොඩි දේවල් හින්දා ඉතාමත්ම මහ පුදුම ආත්මාර්ථකාමී විදිහට කටයුතු කරනවා. රට ගත්තාම අය ගැන මුකුත් කතා කරන්න ඕනේ නේද? මුකුත් කතා කරන්න ඕනේ හොඳටම පේන්න තියෙනවා දැඩි ලෝභයෙන් කටයුතු කරන විදිහ මහා ඉතාමත්ම කැත විදිහට ඉතාමත්ම අප්‍රසන්න විදිහට නේද පිළිකුල් විදිහට නේද හැමෝම හැමෝම කටයුතු කරන බව හැමෝම කියලා කියන්න පුළුවන් තරමටම ඊටාම සීමිත කීප දෙනෙක් විතරයි යම් කිසි ආකාරයක යහපත් ගතිගුණ ඇතුව කටයුතු කරන්නේ ඊටාමත්ම කැත විදිහට කටයුතු කරන ස්වභාවයක් පේන්න පේන්න තියෙනවා. ඇයි ඒ? ලෝභය. නේද? අන්න ඒක දැක්කහම මම මොකද කරන්න ඕනේ? ලෝකය මේ විදිහට කටයුතු කරද්දී ඒ කට්ටිය ඒ විදිහට කටයුතු කරද්දී මම ලෝභය නැතුවම කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. මම ඒ වගේ දැඩි ලෝභයෙන් අයින් වෙලා කටයුතු කරනවා කියලා දැඩි අදිස්ථානයකින් තමන්ගේ ලෝභය යටපත් කරගන්න ඕන නැත්නම් බෝ වෙන සුළුයි වහා බෝ වෙන සුළුයි. අද මම ඊ කිව්වේ නේද? ලෝකයේ මේ දැන් හොඳට පරිසරය හදලා දීලා තියෙනවා මිනිස්සුන්ට කාමයේ වර්ධව හැසිරෙන්න. අන් අය කාමයේ වර්ධව හැසිරෙනවා දකින්නකොට සංසාර දෝෂයේ තියෙන ඊ타මත්ම අපහසුයෙන් හිත රැකගෙන ඉන්න පින්වන්ත නේද දරුවන්ට සසර දෝෂ ඉස්මතු වෙනවානේ නේද මොනවද කරන්නේ. ඉතින් ඒ ඒ යහපත් කුල දරුවන්ට තමන්ගේ හිත රැක ගන්න තියෙන අපහසුතාවයන් ඇති වෙනවා. අන්න ඒක ඇති වෙන්න පෙර ඒ ඇත්ත කල්පනා කරන්න ඕනේ මේ මහා විෂම වූ ලෝකේ මේ මහා කූර ඡණ්ඩ ගෝර රෞද්‍ර රාගාදී කෙලෙස් ධර්මවල මම නම් යෙදෙන්නේ නැහැ. මම නම් ඒ වගේ නේද වැරදි වැඩවලට යන්නේ නැහැ. අනිත් අය එහෙම කරපු දෙයින් අනිත් අය අනිත් අය කරාට මම නම් කරන්නේ නැහැ. මම නම් කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන ශක්තියෙන්ම නවත්ත ගන්න කියලා කියනවා. මේ ශක්තිය හදා ගන්න ඕනේ පිළිගන්නේ. එහෙම ශක්තියකින් කෙනෙක් මම ඊයේත් මතක් කරා එහෙම ශක්තියකින් කෙනෙක් ජීවත් වෙනකොට ඒ විදිහට වළක්ව ගන්නකොට හරිද ප්‍රතිවිරුද්ධ බලය හදාගෙන නැහැ ප්‍රතිවිරුද්ධ බලය හැදිලා තියෙන්නේ මේ නවත්ත ගන්නවා කියන ශක්තිය. ඒ විදිහට වැලකිලා ජීවත් වෙනකොට ඒවෙන් දවසින් දවස දවසින් දවස වෙනදාට වැඩිය තමන්ගේ හිත ශක්තිමත් වෙන වෙනවද නැද්ද? සිහියෙන් ඉන්න වෙනවද නැද්ද එහෙම වැඩ කරන්න? වීරියෙන් ඉන්න වෙනවද එහෙම වැඩ කරන්න? අදිෂ්ඨානයෙන් ඉඳ වෙනවද නැද්ද? උපේක්ෂාවෙන් ඉඳ වෙනවද නැද්ද? සිහියෙන් ඉන්න වාරයක් වාරයක් ගානේ සිහිය වැඩි වෙනවා. වීරිය වැඩි වෙනවා. ඉවසීම වැඩි වෙනවා. අදිෂ්ඨානය වැඩි වෙනවා. ආ. එහෙනම් ඔය විදිහට නවත්තගෙන අපි මේ නවත්ත ගන්න මේ වැඩේ සිහියෙන්, වීරියෙන්, අදිෂ්ඨානයෙන්, උපේක්ෂාවෙන්, චිත්ත වේගයෙන් මිසක්කා හරිත ප්‍රතිවිරුද්ධ කුසල බලය තාම යොදාගෙන නැහැ. හරිද? තරහ යන තැන තරහට විරුද්ධව මෛත්‍රිය ආවොත් ආය ඔච්චර ධර්ම ටිකක් දෙන්නේ නැහැ. ඒකට වගේ සල්ලේක පරයය එකක් කුසල උත්පාද පරයය දෙවෙනි එක. හරි? තරහ යන තැන තරහ වෙනුවට එන්නේ. දැන් සර්පයා ගෙට එනකොට මරන්න යන කියලා නෑ මම මරන්නේ නෑ කියලා ඉස්සෙල්ලා හික්මන්නේ. හරිද? තව ටිකක් කල් ගියාට පස්සේ මොකද වෙන්නේ? අර සර්පයා කරේ මෛත්‍රිය උපදවා ගන්නවා. අන්න මෛත්‍රිය උපදවා ගැනීම තව එකක්. අර වළක්වා ගැනීම තව එකක්. දැන් මේ පළවෙනි පරයය ධර්මය තමයි තමන්ගේ අදිස්ථාණයෙන්, තමන්ගේ වීරියෙන්, තමන්ගේ සිහියෙන් ආදීනව දැකලා නේද? ආනිසංස දැකලා නවත්වා ගැනීමයි පළවෙනි එක. හරි. එහෙනම් ওই විදිහට දැඩි ලෝභය නවත්ත ගන්න ඕනේ. ඒතර කාරණා නමයයි. ළඟට 10 වෙනි කාරණාව තමයි දැඩි දේශය. සමහර අය පින්වත්නි කාගෙන් හරි පොඩි දෙයක් වුණොත් පස්සෙන් පන්න පන්න පන්න පන්න පන්න පන්න මොකද කරන්නේ? දැඩි ලෝභ දේශ සාගත ව්‍යාපාද සිත් ඇතුව දැඩි පරිගැනීම් ආදිය කරමින් හැම වෙලේම ඉවරක් නැතුව නේද? එක සැරයක් ඒ මොනවා හරි විරුද්ධ දෙයක් කරනවා දෙවෙනි සැරේත් කරනවා තුන්වෙනි සැරේත් කරනවා හතරවෙනි සැරේත් කරනවා ඉවරක්ම නැහැ. තලන්න තලන්න නේද? අර කියන්නේ තැලෙන්න තැලෙන්න ගහන්න එපා කියලා කියන්නේ ඒ වගේ තමයි ඉතින් ඉවරක් නැහැ. ඉතින් ඒ වගේ පරිසරයක අපිට ඉන්න සිද්ධ වෙලා තියෙනවා. හරියට එහෙමයි ඉන්නවා. නේද? කොච්චරවත් හරීම දැන් මේ මෑත කාලේ ඉන්න අපේ රට ගත්තහමත් එහෙමයි. මේ කට්ටියට කිසිම කෙනෙකුට රට දියුණු කරගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඇත්තම. ඉතින් ඒ ඇත්ත අපිට අපිට අපේ රට ගැන අපිට කතා කරන්න බැයිද හා? නේද? එතකොට මේ වැඩිපුර පේන්න තියෙනවා කිසිම කෙනෙකුට රට දිනු කරගෙන වෙනත් පතු පාලි ගැනීම අදහස් කෙනෙක්ව යට කිරීම අදහස් පෞද්ගලික සැලසුම් තියෙන යාලට පෞද්ගලික සැලසුම් කියන්නේ මේ අහවලත් එක්ක තියෙන තරහා හින්දා මම මේ වැඩේ කරන්නේ රට මොන වුණත් තමයි රට ගැන කල්පනාව ඒක තමයි දේශයෙන් මත් වුනහම තියෙන ස්වභාවය ඒකින්ද මේක දිනු කර ගැනීම සඳහා කටයුතු කිරීම නෙවෙයි වෙනත් මොන හරි වැඩ පෞද්ගලික පරිගැනීම් ආදිය තමයි තියෙන්නේ ඒක තේරුම දඩුවම් දෙන්න එපා කියනවා වැරදි කරපු කෙනෙක් ඉන්නවා නම් දඩුවම් දෙන්න ඕනේ. නමුත් ඉන්නේ එහාට ගිය මහා විකාර රූපී දේවල්. ඉතින් මේ වගේ தත්වයන් තුල පින්වත්නි නිවැරදි බෞද්ධයින්ට එකතු වෙන්න වෙනවා. අන් අය මේ විදිහට දේශයෙන් කටයුතු කරවුවට අපි දේශයෙන් කටයුතු කරන්නේ නෑ මම මේ අධික දේශයෙන් අයින් වෙලා කටයුතු කරනවා කියලා හික්මෙන්න ඕනේ. හ්ම් හික්මෙන්න ඕනේ ඒක අත්දකින්න ඕනේ. ඔක නිකන් හික්මිලා බෑ නෑ ආයින්නකෝ. අනිත් අය දේශයෙන් කතා කරද්දි මම දේශයෙන් කතා කරන්නේ නෑ කියලා කියලා හරියන්නේ නෑ. මේක හරියට නෙමෙයි මේ ශික්ෂාපදයක් කියන සමාදන් වෙනවා නෙවෙයි. නමුත් ශික්ෂාපදයක් සමාදන් වෙනවා වගේ නිකන්. හරි තමන් සිහියෙන්ම ඉන්නවා. සිහියෙන්ම ඉඳ ඉඳ ඉඳ ඉඳ මොකද කරන්නේ? දැන් ඔහොම හිටියට මොකද වෙන්නේ කියන්නේ ඇත්තම කතා කරමු මොකක්ද? නේද මම දේශයෙන් කටයුතු කරන්නේ නෑ කියලා හිටියට පරදිනවද නැද්ද? පරදින්නේ ඇයි? මගේ අදිස්ථානය මැදින්දා. මගේ සිහිය මදි හින්දා. මගේ වීරය මදි හින්දා. එතකොට මම මොකද කරන්නේ? ආයෙ වෙලාවෙ හිතා කරන්නේ නෑ නෑ නෑ නෑ මට වැරදුනා. හරි කරලා බලන්නකෝ මම මේ කියන එක මේ කරන්න බැරි දෙයක්ද කියලා. හරිද? කරලා බලන්න නෑ නෑ මට වැරදුනා. මං ආයෙ තරදුනා. මං ආයෙ සැඩපහරට වැටුනා. හරිද? මං ආයෙ දේශයෙන් හින්දා විනාශ වුණා මේ මොහොතේ. මං ආයෙ රාගයෙන් හින්දා විනාශ වුණා. නෑ මං ආයෙ කරන්නේ නෑ. ආයෙ කරන්නේ නෑ කියලා දැඩි අධිෂ්ඨානයක් අරගෙන වැළකීලා හිටියොත් එක වාරයක්. හරිද? එයාගේ හිතේ ශක්තිය වැඩි චිත්ත ශක්තියයි වැඩි වෙන්නේ මේ. හරිද? චිත්ත ශක්තියයි මේ වැඩි වෙන්නේ. සිහියයි වැඩි වෙන්නේ. වීරියයි වැඩි වෙන්නේ. වලක්ව ගන්න වලක්ව ගන්න හැම වාරයකම හැම වාරයකම ඒ සිහිය නුවණ වීරිය ඉවසීම අදිස්ථාන වෙන කි තමන්ට තේරෙයි. ටික දවසකින්ම තේරෙයි වෙනදාට වැඩිය මම මාව පාලනය කරගන්න හොඳටම කියලා. හරිද? මේ අසුචි ගොඩෙන් අත මෙදෙන විදිහ. හරිද? ගඳ ලෝකයෙන් අප්‍රසන්න ලෝකයෙන් අයින් වෙන ක්‍රමය මේ. හිමීන් උස්සන්න කියන්නේ බුදුරජාණන් වහන්සේ නේද? ඉතින් හිමීන් මේකෙන් අයින් වෙන්න. ඔය කුණු කොටෙන් අයින් වෙන්න හිමිතරේ. හරි. ඉතින් ඒකින්ද වැරදෙන වැරදෙන වැටෙන වැටෙන වාරයක් වාරයක් ගානේ පොඩි කාලේ ඇවිද ගන්න බැරුව කඩාගෙන වැටෙනකොට නේද? නැවත නැවත කොහොම හරි ඇවිද්දානේ. ඒ කය මේ හිත තාම වැටෙනවා පල්ලෙහාට. කිසි කෙනෙක් හිතන්න එපා මට කරන්න බෑ මට කරන්න බෑ කියලා. ආන් එහෙම නැතුව දේශයට ඉඩ තියන්නේ නැතුව කොහොම හරි කොහොම හරි පරදින පරදින හැම වාරයකම නැවත අදිෂ්ඨාන අරගෙන වැඩේ පටන් ගන්න. මේක කරන්න පුළුවන් හින්දාමයි බුදුරජාන් වහන්සේ දේශනා කරේ. ඒකයි කිව්වේ පැත්තකට වෙලා භාවනාවේ යෙදෙන්න කියලා. ආදීනව ආනිසංස හොඳට මෙහි කරන්න ඕනේ. එතකොට මේක කරගන්න පුළුවන්. වැරදි කිරීමේ ආදීනවත් වැරදි නොකිරීමේ ආනිසංසත් හොඳට මෙහි කරන්න ඕනේ. ඔන්න ඔතනින් එහාට ඊළඟට එනවා. ඔන්න දැන් මතක තියාගන්න පුළුවන් විදිහට මම මේ කියලා දෙනවා කිව්වේ. පළවෙනියෙන් මොනවද? අවිහිංසාව. ඒක වෙනම ආවා. හරි. ඊළඟට ආවා පාණාතිපාතා අදින්නා දානා කාමිත්‍යාචාරා මුසාවාදා පිසුනා වාචා පරසා වාචා සම්ප්‍රප්පලාපා කියන හතක්. හරිද? එතකොට 8යි. ඊළඟට ආවා දැඩි ලෝභය සහ දේශය. ඊළඟට එනවා දැන් එතකොට කීයද 10යි. නේද? ඊළඟට එන ඊළඟට ආය 10ක් එනවා අපිට මතක තියාගන්න ඕනේ. මොකක්ද එන 10? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8 සහ සම්මා ඥාන සම්මා විමුක්තිය කියන ටිකත් එක්ක උනාය 10ක් එනවා. ඒ ටික සල්ලේක කරන්න කියනවා. හරි මොකද මේ සල්ලේක කරන්නේ කියලා කියන්නේ පළවෙනි එක සම්මා දිට්ඨිය. අන් අය මිත්‍යා දෘෂ්ටියෙන් වාසය කරපුවාවේ අනිත් අය මිත්‍යා දෘෂ්ටියෙන් වාසය කරාර කමන්නේ මම අපි මෙහි මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වෙලා වාසය කරන්න වන්නාහ කියලා ඒකෙන් අයින් වෙන්න කියනවා බලන්න පින්නත් මේ මේ වයින් අයින් වෙන්න බලන්න කොච්චර වැඩ තියෙනවද අපිට කරනවා නම් කියලා මේ මැරෙන්න බයද දන්නේ මැරෙන්න බය වෙන්න ඕනේ මොනවද මැරෙන්න බය වෙන්න ඕනේ මැරෙන්න ලෑස්ති වෙලා නැත්තම් එහෙනම් මැරෙන්න ඉක්මනට ලෑස්ති වෙන්න ඕනේ හරි මැරෙන්න ලෑස්ති වෙනවා කියන්නේ සම්මාදිට්ඨිකව බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ජීවත් වෙනවා නම් යම් කිසි කෙනෙක් ඒ මනුස්සයාට අද මැරුණත් කමන්නේ මොකද මං කොච්චර මැරිලාද මං කුසලයෙන් පරිපූර්ණ වෙලා ඉන්නේ කියලා බය නැතුව මැරෙන්න පුළුවන් මේ මැරුණාට පස්සේ මිනි එළියට ගන්න නැකත් බැලුවයි දන්නේ ඔව් ඉන්නයි මැරෙයි කියලා බයද ඇයි උතර බය නේද වැඩක් කරන්න ගියාම රාහු කාලේ බැලුවේ ඇයි දන්නේ කාටද ජීවිතේ බාර දුන්නේ නේද මම පැවිදි වෙන්න ගිය වෙලාවේ මම එපා කියද්දී මගේ ඥාතියෙක් බලෙන් අරන් ගිහින් මගේ කේන්දරේ බැලුවා එපා කියද්දී මං කිව්වා මං ඔයාට ඔවා අහා බලාගෙන ඉන්නකෝ ඇවිල්ලා කිව්වේ මොකද්ද මේ ළමයාට පැවිදි වෙන්න නම් දෙන්න එපා කවදාවත් ඇත්තම මම මේ වෙච්චම දෙයක් කියන්නේ මේ ළමයට කවදාකවත් පැවිදෙන්න දෙන්න එපා. දැන් මේ වයසට මේ මගේ මේ වයසට වැඩි ඉස්සෙල්ලා සිකුරා ලබනවා කිව්වා. අනිවාර්යයෙන්ම පැවිදි ජීවිතය අසාර්ථක වෙනවා කියලා කිව්වා. කොහොමද කියන්නේ යවන? නේද? අද අපි හින්දා අපිට එකතු වෙලා අපේ සායනහන්සලාට එකතු වෙලා කොච්චරනම් කෙනෙකුට ධර්මය ගැන කතා කරන්න අපිට අවස්ථාවක් ලැබුණද මට කොච්චර පිනක් ලැබුණද සංසාරේම විනාශය නේද ඒක ඇහුවනම් හ්ම් ඉතින් ඒකින්දා බලන්න ඇයි අපිට ආත්ම ශක්තියක් ගන්න බැරි? ඇයි අපිට මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු දේ දේ තුල රැඳෙන්න බැරි? බුදුරජාන් වහන්සේ නැකත් බලන්න එපා කිව්වද? නෑ නැකත් බලන්න කිව්වා. හරිද? බුදුරජාන් වහන්සේ නැකත් බලන්න කිව්වා. හොඳම නැකත හදාගන්න විදිය දේශනා කරා. ඒ නැකතටම වැඩ කරන්න කිව්වා. සත්‍යද නැකත කියලා ඉස්සර තිබ්බ දඹදිව තලයේ නැකතක්. හරිද? ආන්ගේ නැකතට වඩා වැඩි ප්‍රබලත්වයක් තියෙන නැකතක් තියෙනවා. අන්නේ නැකත හදාගෙන වැඩ පටන් ගන්නකෝ ඕනම වැඩක්. හැබැයි ඒක හදාගන්න ඕන අපි. වෙන කෙනෙක්ගෙන් හදාගෙන එන්න බෑ. හරිද? මොකද්ද මේ නැකත? පිරිසුදු කාය කර්ම, පිරිසුදු වාග් කර්ම, පිරිසුදු මනස් කර්ම. හරිද? පිරිසුදු කාය කර්මයෙන් යුක්ත, පිරිසුදු වාග් කර්මයෙන් යුක්ත, පිරිසුදු මනසෙන් යුක්තව යමෙක් යම් වැඩක් පටන් ගන්නවා නම් කොයි වෙලාවෙ හරි ඒක තත්තිද නැකතට වැඩිය ප්‍රබල නැකතක් කියලා. ඉතින් දරුවගේ කොණ්ඩ කපන්න ඕක හදාගන්න බෑද? ගෙදර කට්ටිය එකතු වෙන්න ආච්චි, සීයයි, අම්මයි, තාත්තයි, අනිත් දරුවෝ ටිකයි ඔක්කොම එකතු වෙන්න. හරිද? නැකත හදාගන්න හරි. ලබන සතියේ ඉරිදා උදේ 7ට තමයි නැකත. එහෙනම් අපි සතියක් සිල් රකිමු. ඔච්චර බය නම් කොණ්ඩ කපන්න. හරිද? නැකතක් වෙනකන් ඉන්නවා නම් ඉතින් සත්‍යද නැකත හදාගන්නකෝ. කිසිම අමනුෂ්‍යයෙකුට එන්න බෑ පන්සිල් රකින්න තැනකට. කිසිම අමනුෂ්‍ය දෝෂයක් ඇති වෙන්න විදිහක් නැහැ. හරිද? ඉතින් එහෙනම් අද මොකද වෙලා තියෙන්නේ? නැකතට මුල්ගල තියනවා එහා පැත්තේ සුරාමේරේ මජ්ජපමා ඉවරයි. නේද? හ්ම් තාත්තගේ මරණයට දානි දෙනවා එහා පැත්තේ නේද? තාත්තගේ මරණයෙන් පීඩා වෙලා තාත්තට පින් දෙන්න දානි දෙන ගමන් පව් ගොඩක් කරනවා අරේ පැත්තේ කුකුල්ලු ගොඩක් මරනවා. නේද? කිසිම චාරයක් නැතුව වැඩේ විතරක් කරනවා චේතනාව ගැන අදහසක්වත් නැහැ අපේ රටේ මිනිසුන්ට. චේතනාව ගැන අදහසක් නැහැ පින්වත්නි. වැඩේ විතරයි ඕනේ. චේතනාවයි හොයන්න ඕනේ. ඒකින්ද අනිත් ඔක්කොම මේ වගේ ඒවා කරපු දෙන්නේ. නේද? මිත්‍යා දෘෂ්ටික අදහස් වලට ගිය දෙන්නේ. අන් අය මිත්‍යා දෘෂ්ටික අදහස් වලට ගියාට අපි නම් යන්නේ නැහැ. අපි නම් ඒව කරන්නේ නැහැ. බුදුහාමුදුරු දේශනා කරලා තියෙන විදිහටම මම මගේ ජීවිතය සකස් කරගන්නවා. ඒ විදිහටම කරනවා. කියන දේ කෙනෙක් කරන දෙයක් ඕන දෙයක් කියපු දෙයක් කරපු දෙයක්. මම දැඩි ප්‍රතිපත්තියක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට නැකත හදාගන්නෙත් එහෙමයි. හැම දෙයක්ම කරගන්නේ එහෙමයි. ඒ අනුව මම ජීවත් වෙනවා කියලා අදිෂ්ඨාණයෙන් වැඩ පටන් ගන්න ඕනේ. අමාරුයි. අනිත් අයත් එක බෑ. පල්ලෙහාට අදින්නමයි ඉන්නේ. හරිද? වැටෙන්න යනවා නම් එක්කෙනෙක් දෙන්නෙක් ඇදගෙන වැටෙන්න තමයි ගොඩක් කට්ටියගේ වැඩ පිළිවෙල තනියම වැටෙන්නේ නැහැ. ඒකින්ද පරිස්සමෙන් ඒකින්ද අපි බෞද්ධ විදිහට මෙන්න මේ වගේ එදිතර මේ වගේ අභිමානවත් චිත්ත ශක්තියකින් යුක්ත නිවැරදි දේ තුළ නිවැරදි විදිහටම හික්මෙන පිරිසක් බවට පත් වෙමු කියලා මම යෝජනා කරනවා. මොකද කියන්නේ? හාද? නේද? එහෙම තමයි වෙන්න ඕනේ නේද? මොන විදියකින් හරි ඒක කරන්න ඕනේ. දැන් ඇති මේ නාටකම් ටික නැතුව හොඳටම. ඒ දැන් බලන්නකෝ වෙලා තියෙන විකලතේ කොච්චරක්ද කියලා. මිත්‍යා දෘෂ්ටිය කොච්චරක්ද කියලා කරන් දෙන්න එපා මේ වැඩේ මේ සැරේනවා. නේද? කරන් දුන්නත් දන්නේ නැහැ. ගිය අවුරුද්දේ 2016 මේ සාමාන්‍ය පෙළ විභාගෙට නැකත් 10යි. ළමයින්ට පාසල් යන්න නැකත් 10යි. විභාගෙට යන්න. විෂයන් 10යි නැකත් 10යි. ජීවම් කරපු පෑන්. අයියෝ මේ අහිංසක ළමයින්ගේ ඔළුවට මොකද වෙන්නේ? මේ තමන් තුළින් උපදවා ගත යුතු ශක්තිය බුදුරජාන් වහන්සේ දේශනා කරේ. හ්ම් ඒවට උඩගෙඩි දෙනවා මේ දැඩි ලෝභය ඔකට හේතුව. නේද? ඒක මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වෙලා මම කටයුතු කරනවා. හ්ම් ඉතින් මිත්‍යා දෘෂ්ටිය ගැන හොයන්න ඕනේ. සමහර අත්ව අපිට කියනවා අයියටනේ නංගිටනේ නැත්තම් සැලකුවේ අම්මලා තාත්තලා ඔයාලට සැලකුවේ නැහැ නේද? ඔයා මොකටද ඔච්චර අම්මලා තාත්තලාට සැලකන්නේ? ඕනේ නැහැ. ඒ කට්ටිය සැලකුවේ අනිත් අයට. සම්මා දිට්ඨිකද මිත්‍යා දිට්ඨිකද? මිත්‍යා දිට්ඨිකයි. මවට කළ උපස්ථානයේ විපාකත, පියාට කළ උපස්ථානයේ විපාකත, දුන් දේ විපාකත, පුද පූජාවන්හි විපාකත, දුසරිතේ සුචරිතේ විපාකත, එලොවක් ඇත, පරලොවක් ඇත නේද? මේ විදිහට අපි දන්නවා සම්මාදිට්ඨිය කොහොමද කියන්නේ? ඉතින් අන්න අය ඒවා නෑ වගේ ජීවත් වෙනවා. දෙමව්පියෝ සලකලා තිබ්බොත් විතරයි සලකන්න ඕනේ කියලා අදහස් කියනවා. අම්මා කුසේ තියාගෙන මාස 10ක් හිටියේ එකම මදිද? නේද? අම්මා තාත්තා කියන්නේ කවුරු වගේද? අපි මේ අවුරුද්දෙත් මතක් කරගන්න ඕනේ නේ. නේද? අම්මලා තාත්තලා වයසට යනකොට නේද අපි අපි පොඩි කාලේ වගේ වෙනවා ඒ කට්ටිය. ඒක හැම වෙලේම මතක තියාගන්න ඕන එකක්. නේද? අපිට හිතෙනවා මේ කට්ටිය ලොකුයි කියලා. ඒ කට්ටියගේ මානසිකත්වය භාවනාවෙන් වර්ධනය නොකරලා තිබ්බා නම් ධර්මයෙන් පෝෂණය වෙලා තිබ්බේ නැත්නම් එයාලා ටික ටික ටික ටික ටික ටික ආය පොඩි ළමයි වගේ වෙනවා. හරියට කරදර කරන වෙලාවට. හරි අපි හරියට මහන්සි වෙලා කටයුතු කරනකොට හිතුවක්කාර විදිහට කරදර කරනවා. අපිට හිතෙනවා ඇයි අප්පා මෙච්චර තේරෙන්නේ නැද්ද මට මෙච්චර කාර්ය බහුලයි මම මෙච්චර මේ මේ චුට්ට හිතන්න බෑද කියලා හිතෙනවා. ආන් ඒ වෙලාවට තන්නේ කරම කාබන් කොපි අනිත් පැත්ත හරලා බලන්න. හරිද? කොහොමද අනිත් පැත්ත හරලා බලන්නේ? හරියටම ඔය වගේම කාලෙදී හරිද? ඒ කියන්නේ මේක හිතන්නකෝ මේ චක්‍රයක් කියලා. මෙන්න පොඩි කාලේ ඉඳන් මෙන්න 40 දී විතර උඩටම ආවා මෙන්න ආය බහැලා ගියා මානසිකත්වය. දැන් මෙතනයි මෙතනයි සමාන තැන් දෙකක් තියෙනවා. හරිද? දැන් මෙයාගේ 65 කියන්නේ මගේ 15 25 වගේ කාලයක් එතකොට. හරිද? එතකොට ඒ කාලෙදී මේ දෙන්නා දැඩි කාර්යක්ෂමව හම්බ කරද්දී හරි අමාරුවෙන් හැමදේම කරද්දී මම පාසල් ගිහලා චුට්ටක් අපත්තු වෙట్లా තිබ්බහම අඩිකොලේ ගහලා යන්නේ නැහැ කියලා හිතියද නැද්ද? මේක දාගෙන කොහොමද යන්නේ? හරිද මේක හරියනවද මේ හොඳටම දාගෙන යන්න පුළුවන්කම තියෙදි දාගෙන යන්න නැතුව හිටියද නැද්ද ලැජ්ජායි කිව්වද නැද්ද නේද අහවල් අහවල් විනෝද ගමන යන්න ඕන කිව්වද නැද්ද කිසි දෙයක් තේරෙන්නේ නැහැ වගේ හැසිරුණාද නැද්ද එහෙනම් දැන් අද ඒවට ඒවට තමයි මම අනිත් පැත්තට නේද මට සලකන්න වෙලාවක් ඇවිල්ලා කියලා දෙමව්පියන්ගේ ඒ තියෙන පිරිහීමේ මානසිකත්වය දරුවෝ දිහා බලනවා වගේ බලලා ආදරෙන් සලකන්න ඕනේ මවුට කළ උපස්ථානේ අන්න අය එහෙම නෙකිරුවාට කමන්නේ අන්න අය එහෙම නෙකිරුවාට මම එහෙම කරන්නේ නැහැ මමත් එහෙම වෙන්නේ නැහැ අන්න අය මේ ලෝකයේ අන්න අය ඒ වාගේ කරවුවාට මම නම් එහෙම කරන්නේ නැහැ මම මේ විදිහට දෙමව්පියන්ට සලකනවා කියලා සම්මාදිට්ඨිකව තමන්ගේ ජීවිතය ගත කරන්න ඕනේ හැමදේම හරිද ඒ වගේම තමයි ඊළඟ කාරණාව එතකොට සම්මා සංකප්ප. සම්මා සංකප්ප කියද්දී අපි ආය වැටෙනවා නෙක්කම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, හිංසා සංකල්පනා කියලා. හරිද? අවිහිංසා සංකල්පනා කියලා. එතකොට නෙක්කම්ම සංකල්පනා කියද්දී හැම වෙලේම මට තියෙන්න ඕනේ මොකද්ද? අතහැරීමේ සංකල්පනා. අනිත්‍ය අල්ලා ගනිමින් කටයුතු කරන අතර වාරේ මම අතහරිමින් කටයුතු කරනවා. ඇයි අල්ලා ගැනීමේ තියෙන ආදීනව මම හොඳට දන්න නිසා අන්නේ ආදීනව හොඳට දන්න නිසා මම අතහරමින් කටයුතු කරනවා මම මම අල්ලාගන්නේ නැහැ බලන්න මම තෑග්ගක් දෙන විදිහක් කියන්නද මේක හරිය ප්‍රයෝජනවත් වෙන දෙමව්පියන්ට පොඩි කාලේ ඉඳන් දරුවා හැදුවා හරිද දරුවා හදලා දැන් පුතෙක් කියන්න ගම්මේකට පුතාව හදලා එයාට ඔක්කොම හැමදේම කරලා රස්සාවකුත් හොයලා දීලා යහගුණ ඇතුව හදලා පරස්සාවකුත් කරලා දුන්නා. දැන් මේ මොකද්ද හැදුවේ? සමාජයට වැඩදායක පුද්ගලෙක්. දැන් ඉතින් ඒ තෑග්ග දෙන්න සමාජයට. හරි. දැන් එයාව පරස්සාවකුත් කරලා දීලා ඉවර වෙලා ලේලිත් එක්ක කොහරි ඉඳෙව්වා කියන්නකෝ. දැන් අම්මගේ වැඩේ මොකද්ද? දැන් මොකද කරන්නේ? අර දෙන්නට ඉඳ වෙන්නේ ඉන්න දෙන්නේ නැහැ. ඒ දෙන්නම රස්සාව කරනවා, ඒ දෙන්නම රස්සාව කරනවා දෙන්නම රෙදි හොදන්න ඕනේ. හවුද නැද්ද මං කියන්නේ? නේ. එහෙනම් අම්මා පුතාට බයින්න ඕනේ. ඔහේ ඔහේ මේ ළමයාට කියලා වැඩ කරවා ගන්න හම්බ කරවා ගන්නවා නම් ඔහේ පොල් ටිකක් දාලා දෙනවා. නේද? දෙන්නම එකතු වෙලා ජීවිතේ ගොඩනගනවා නම් දෙන්නම සමාදානව කටයුතු කරගන්න ඕනේ. දෙන්නම රස්සාව කරලා එක්කෙනෙක් විතරක් උයනවා. එක්කෙනෙක් විතරක් රෙදි හොදනවා. ඉතින් දැන් දෙන්නම රෙදි හොදනවා දැක්කම අම්මා මොකද කරන්නේ? පොඩි කාලේ නම් මං ওই අත් දෙකෙන් එක සර්ට් එකක් හොදන්න දුන්නාද එක කලිසමක් හොදන්න දුන්නාද දැන් අන්න කොල්ලා දුක් විඳිනවා කියලා ඕවම පටන් ගන්නවා. මේක ප්‍රායෝගිකද නැද්ද? මේකනේ ඇත්ත කතාව. නේද? ඉතින් ඒ ඒ ජීවිත ඒ ජීවිතවලට සාධාරණව ගෙවන්න හරිද? නේද? ඒ යුගයට ගැලපෙන විදිහට ජීවත් වෙන්න නම් Taman දැන් මොකද කරන්න ඕන? නෙක්කම්ම සංකල්පනා. මගේ යුතුයකම මම කළා, මගේ වැඩ ටික මම කරා. තවදුරටත් මම අහක ඉඳන් පැත්තක ඉඳන් අවශ්‍ය නම් වැරදෙන තැනදී උපදේශයක් දෙනවා හැම දෙයකටම ඇඟිලි තියන්නේ නෑ. හැම දේ හැම දෙයක්ම ඇඟිලි ගහ බලන්නේ නෑ කියලා අතහරින්න පුරුදු වෙන්න ඕනේ. දැන් මැරෙන්න ලෑස්ති වෙන්න වෙලා තියෙන්නේ නේද? නැත්නම් ආයතරයක් නේද වහු පැටව දිහා බලන්නයි, එළු පැටව දිහා බලන්නයි, ගෙමි පැටව දිහා බලන්නයි පැටව රකින්න වෙන ආයතරයක් නැත්නම් එක එක එක තැන් තැන් එක එක එක එක සත්වනිකායවල ඉපදිලා නේද? ආය පැටව හදන්න වෙනවා. ඉතින් ඒකින්ද පැටි අතාරින්න ලෑස්ති වෙන්න ඕනේ. ලොකු පැටියව අතාරින්න නැහැ නේ කට්ටිය. අවුරුදු 50ක් ගියත් අතාරින්නේ නැහැ. ඉතින් එතන එහෙම නැතුව අනිත් අය එහෙම කරපු දෙයින් මම නම් එහෙම නෑ. දැඩි තීරණ දෙමව්පියෝ විදිහට, ලොකු අය විදිහට, පොඩි අය විදිහට කවුරුත් බෞද්ධ විදිහට තමයි දැඩි තීරණ ගන්න පුළුවන් වෙන්නේ. කාට කාගේ අවවාදය අනුවද? බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ තියෙන අවවාදය අනුව. නේද? මමත් එහෙමද නැද්ද වෙන්න ඕනේ? නේද? මමත් පොඩි සායනාන්සලා ටික අල්ලගත්තොත් හරියනවද? නෑ නෑ. එහෙම හරියන්නේ නෑ. ආයතන අල්ලගත්තොත් හරියනවද? නෑ නෑ එහෙම හරියන්නේ නෑ. නේද? ඉතින් අනිත් අය එහෙම කර අනිත් අය එහෙම නෙවෙයි කරේ අනිත් අය මෙහෙමනේ කරේ ආයේ කර කමන්නේ බුදුහාමුදුරුවෝ කොහොමද දේශනා කරලා තියෙන්නේ අන්න ඒ අනුව කටයුතු කරන්න අපිට පුළුවන්කම තියෙනවා මේකින්ද අනිත් අය මිත්‍යා සංකප්ප සහිතව ජීවත් වෙද්දී මම සම්මා සංකප්ප සහිතව ජීවත් වෙනවා කියලා අදිෂ්ඨාන කරගන්න ඕනේ හරිද අනිත් අය හිංසාකාරී අදහස් ඇතුව ජීවත් වෙද්දී මම අවිහිංසාවෙන් ජීවත් වෙනවා කියලා අදිෂ්ඨාන ඒ අදිෂ්ඨාන ශක්තිය තමයි මේ ක්‍රියාත්මක හරි? ඊළඟට අනිත් අය මිත්‍යා කම්මන්ත ඇතුව ජීවත් වෙද්දී මිත්‍යා වාචා ඇතුව ජීවත් වෙද්දී මිත්‍යා ආජීව ඇතුව ජීවත් වෙද්දී කියලා මම තුනම එකට ගන්නවා. හරිද? මොකද අපි ඉස්සෙල්ලත් කතා ඉස්සෙල්ලත් අහු වෙනවා අපිට ප්‍රාණඝාත අදත්තා දාන කියද්දි. එතකොට අනිත් අය දෙක ගමුකෝ අපි මිත්‍යා කම්මන්ත මිත්‍යා වාචා කියන අකුසලයන්ගෙන් යුක්තව අන් අය ජීවත් වුණාට මම මෙහෙමනම් ඉන්නේ මම සම්මා කම්මන්තයෙන් යුක්තවම ඉන්නවා. මම සම්මා වාචාවෙන් යුක්තවම ඉන්නවා කියලා තමන් දැඩි අදිෂ්ඨාන ශක්තියෙන් ඒ අනිත් එක බැහැර කරන්න ඕනේ. අදිෂ්ඨාන ශක්තියෙන් බැහැර කරන්න. තාම සම්මා සංකප්පේ උපදිලා නැහැ. නමුත් අරකෙන් වැළකීලා ඉන්නවා. අරකෙන් වැළකීලා ඉන්නවා කියලා. ඒ යහපත් සංකල්පනා උපදවා ගත්තාම කියනවා කුසල උත්පාදය කියලා. තව කුසල උත්පාදයක් ඇති වෙලා නැහැ. නමුත් නැතුව නෙවෙයි. නමුත් මෙතනදි ප්‍රබල වෙන්නේ අදිෂ්ඨාන ශක්තියයි. වීරිය, ඉවසීම වැනි මේවා වළක්වා ගැනීමේ ගුණාංග. ඊළඟට මම වැරදි දිවි පැවැත්මෙන් ජීවිතය ගෙවන්නේ නැහැ. කුණාලපන ආදීන් අනිත් අය රවට්ටගෙන වැරදි දේවල් කරලා වැරදි විදිහට ජීවත් වෙලා මොකටද මට? බාහුව බලය යොදලා හරියම්බ කරගන්නවා මම. අනිත් අය එහෙම ජීවත් වුණද? අනිත් අය කපටිකම් කරලා ජීවත් වුණද? නේද? මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ඉක්මන කෙනෙක් කියලා අන්න ඒ විදිහට මිත්‍යා ආජීවය බැහැර කරනවා කියලා. හරි එතකොට ඊළඟට ඉතුරු වෙන්නේ මොනවද? සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඉතින් බලන්න හැම වෙලේම මම අකුසලයට ඉඩ දෙන්නේ නැතුව ජීවත් වෙන කෙනෙක්ද කියලා විමසලා බලන්න. මේකුත් අකුසල ඇති වෙනවා මගේ අතේ. හ්ම් පාඩම් කරනවා නිදිමත එන එකත් අකුසලයක්ද නැද්ද? හා. එතකොට දරුවන් කෙරේ තියෙන දැඩි ආදරයත් අකුසලයක්ද නැද්ද? නේද? එහෙනම් හැම වෙලේම තියෙන අකුසලය නැති කරගන්නත් නැති අකුසල් ඇති වෙන්න දෙන්නේ නැති වෙන්නත් තියෙන කුසලය වර්ධනය කරගන්නත් නැති කුසල් ඇති කරගන්නත් හතර පැත්තකින් මම එකකට එකක් එකකට එකක් ඔය හතර ක්‍රියාත්මක වෙන්න ඕනේ එකක් පිටිපස්ස එකක් එකක් පිටිපස්ස එකක් කියන්නේ හැම වෙලේම මේ හතරම මගේ ළඟ ක්‍රියාත්මක වෙන විදිහට මම ජීවත් වෙන්න ඕනේ. හ්ම්. අදිෂ්ඨාන කරගෙන රැට නිදාගෙන නිදිනකොට මෙන්න මේ වෙලාවට මම නැගිටිනවා කියලා සිහියෙන් නිදිලා සිහියෙන් නැගිටින එකත් කුසලයක්ද නැද්ද? අපේ සමාජයත් කොහොමද? නිදියන්නේ එක තැනකින් නැගිටින්නේ තව තැනකින්. පුටුවෙන් නිදිලා ඇඳෙන්න නැගිටිනවා. පුටුවේ නම් ඇඳට ගියේ කොයි වෙලාවද කියලා දන්නේ නැහැ. එහෙනම් නැත්තම් අර කියන්නේ මොකද්ද? පෙරේතයා පොලේ ගහුවා වගේම්බා පොලේ ගහුවා වගේ බුදු කියලා. නේද? ඉතින් මේ ජීවිතේ ජීවත් වෙන හැම වෙලාවකම පින්නත් නේ. උදේ නැගිට වෙලාව ඉඳන් හැන්දෑව නිදා ගන්න මොහොත දක්වා ගෙවන හැම නිමේෂයක්ම තමන්ගේ හිත ශක්තිමත් කරන විදිහට ජීවත් වෙන්න පුළුවන්. හරිද? ගත කරන හැම නිමේෂයක්ම නුවණ තියෙන මිනිස්සෙකුට, දක්ෂ මිනිස්සෙකුට මේ බලන හැම බැල්මක්ම, අහන හැම ඇහිල්ලක්ම විදින හැම විදිල්ලක්ම තමන්ගේ අභිවෘද්ධිය පරිහානියට නොව අභිවෘද්ධිය සඳහාම අදිෂ්ඨානය වැඩි වෙන විදිහට වීරිය වැඩි වෙන විදිහට ඉවසීම වැඩි වෙන විදිහට දැඩි ශක්තියක් ඇති වෙන විදිහට සල්ලේකයෙන් ජීවත් වෙන්න පුළුවන්. අකුසලෙන් දෙන්නේ නැතුව දැඩි කුසල් වර්ධනය වෙන විදිහට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒවා එකපාරටම හරි අමාරුයි. එකපාරටම හරියට රිදෙනවා කරන්න ගියාම. හ්ම් ඒ මොකද දන්නවනේ රිදෙනවා කියලා නේද? පාන්දර නැගිටින නැති එක්කෙනෙකුට පාන්දර නැගිටින්න නැති කෙනෙකුට පාන්දර ඇහැරවපු ගමන් රිදෙනවද නැද්ද? මුළු ඇඟම රිදෙනවා නේද? මේ මුළු ඇඟයි හිතයි ඔක්කොම කියන්නේ මොකද? මෙහෙම කරපු ගමන් දානවා හරහට දානවා හරහට දානවා හරහට දානවා කියලා ඉඳ දෙන්නේ නැහැ ඒ වෙලාවේ. නේද? මේක මේක තල්ලු කරනවා හරහට දාන්න කියලා. හරිද? හරියට මේ මාරාන්තික තීව්‍ර කටුක වේදනාව එනවා ඉතින්. හැබැයි එයා දැනගන්නවා මනසින් මම මේක කොහොම හරි කරලා අද ඉවසගෙන හිටියොත් කාගෙන මැරිගෙන හරි හිටියොත් හෙට දවසේ මීට වැඩිය අඩුයි ඊළඟ දවසේ මීට වැඩිය අඩුයි ඊළඟ දවසේ මීට වැඩිය අඩුයි අන්තිමට මොකද වෙන්නේ ඉබේම ඒ වෙලාවට හැරෙනවා නේද මම මේ වගේ උදාහරණ කියන්නේ අපි මේ සල්ලේකයේදී දරාගෙන ඉඳීමයි මේ කරන්න හදන්නේ. ඒ දරාගෙන ඉඳීම එක දිගටම දරාගෙන ඉඳ වෙන්නේ නෑ. අපහසුයෙන් කරන දේ පහසුවෙන් කරන්න පුළුවන් තත්ත්වෙට පත් වෙනවාමයි. හරිද? අපි කියන ඇබ්බැහි වුණොත් මුකුත් කරන්න බෑ කියලා. ඇබ්බැහි අරින්න පුළුවන්. නේද? පළවෙනියෙන් ආදීනව ආනිසංස කියලා දෙන්න ඕනේ. ඊළඟට දරා ගන්න අවස්ථාව දෙන්න ඕනේ. ක්‍රමානුකූලව දරා ගැනීමේදී ටික ටික ටික ටික අර පීඩනය අයින් වෙලා යනවා. ඉතින් ඒක කරන්න බැරි හින්දා නෙවෙයි කරන්න පුළුවන් හින්දායි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඊළඟට බලන්න සම්මා වායාම ගැන අපි කතා කරේ. එහෙනම් මම වීරියෙන්ම ජීවත් වෙන කෙනෙක් වෙනවා. හරිද? මම වීරියෙන්ම ඉන්න කෙනෙක් වෙනවා. හරි? එහෙම. ඊළඟට කොහොමද දන්නේ සතර සතිපට්ඨානය ගැන? තරුණ බාල මහලු හැම කෙනෙක්ම සතර සතිපට්ඨාන කියන්නේ අපේ ජීවිතේ පින්නත් නේද? අද වෙන මොකක්වත් නෙවෙයි. සතර සතිපට්ඨාන කියන්නේ අපේ ජීවිතේ. ජීවිතයේ ඇත්ත తত্ত্বය. කයේ ඇත්ත తত্ত্বය. වේදනාවේ ඇත්ත తত্ত্বය. සිතේ ඇත්ත తত্ত্বය, සිතවිලි වල ඇත්ත తত্ত্বය. වෙන මොකවත් නෙවෙයි. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන්නේ මේ මගේ ජීවිතය වෙන මොකක්වත් නෙවෙයි. මේ ජීවිතේ මම වරද්ද ගන්නවා. හරි? මේ ජීවිතේ මම වරද්ද ගන්නේ මං කයවල වල බුලා වෙනවා. සතර සතිපට්ඨානය කියන්නේ අනේ අපේ මරුණහම දාන එකක් කියන තැනටයි බෞද්ධයා ගියේ. පහුගිය කාලේ දැන් නම් ටිකක් අඩුයි. නේද? මරුණාම දාන සූත්‍රයක් කියලා නෑ. සතර සතිපට්ඨානය කියලා කියන්නේ සතර සතිපට්ඨානය තුලින් තමන් තමන් කවුද කියලා හඳුනා ගැනීම, අනුන් අනුන් විදිහට හඳුනා ගැනීම කියන එකයි ඇත්ත දැනෙන විදිහට හිත සකස් කරගෙන ජීවත් වීමටයි සතර සතිපට්ඨාන වෙන මොකක්වත් නෙවෙයි. තරුණ ළමයෙක් කොහොමද අදිස්ත්‍යාන ගන්න ඕනේ? අනිත් අය කෙස්ලොම් නියදස් සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී නොයේකුත් පිළිකුල් ස්වභාවයේ තියෙන දේවල් හින්දා කාමයේ වර්ධව හැසිරෙනවා. මම සිහියෙන් යුක්තව වාසය කරනවා. අනිත් අය කරපු දේ මම සිහියෙන් ඉන්නවා. නේද? එහෙමයි අදිස්ථානය ඇති කරගන්න ඕනේ. හ්ම් එතකොට අනිත් අය කියනවා අප්පෝ දැම්ම උපාසකෙන්ට දෙන්නේ ඔහමනම් ආන් එහෙම. අදින්නම වලට පින්නත් නේ. ඒක හැටියක්මයි. ඒක ලෝකයේ හැටි. අදින්නෙම අපායට. අදින්නෙම අපායට. හරිද? කවදා හරි මම එක දරුවෙකුට මෙන්න මෙහෙම උපදේශයක් දුන්නා. ඔයා කොයි වෙලාවේ හරි මේ අර කුයිකුණ තැනකට ගිහිල්ලා යාළුවෙක් එක්ක කරදා අත දාගෙන හොඳට මත් වෙලා කැරකි කැරකි එන්නකො බලන්න. හා කෑග ගහ එන්නකො. ඔයාගේ ළඟින් ඉන්න කී දෙනෙක් ඇවිල්ලා ඇයි ඔහොම කරන්නේ? ඕක නවත්තන්න, ඕක නවත්තන්න. ඕක කරන්න එපා කියලා කී දෙනෙක් කතා කරද්දි බලන්නකෝ ඇවිල්ලා අර විදිහට ඇවිල්ලා බලන්නකෝ. නේද? අම්මා කතා කරයි ඕනනම් තාත්තා කතා කරයි ඉතාලම කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් කතා කරයි. හැබැයි ඔයා නොබී ඔයා හොඳින් ඉඳ ගමන් උත්සවයකට එහෙම ගන්නකො බලන්න. නේද? හොඳින් ඉන්න කෙනා බොර තත්ත්වයටපත් කරන්න කී දෙනෙක් කී දෙනෙක් කතා කරනවද කියලා බලන්න. මේ ලෝකේ වැරද්දට අපිව ඇදගන්න වැඩිපුර දෙනෙක් බලාගෙන ඉන්නවා. හරිද? නරක පැත්තට අපිව ඇදගන්න වැඩිපුර දෙනෙක් බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේට ඕනුනේ අන්න ඒ යටට ඇදිල්ල වෙනුවට අපේ හිතෙන්ම උඩට බලයක් හදලා තියන්න. හරිද? ආන් ඒකටයි මේ පුහුණු වෙන්න කියලා කිව්වේ. හරි. ඉතින් සතර සතිපට්ඨානය තරම් තමන්ව අනුන්ව අවබෝධ කරගන්න වාසය කරන්න පුළුවන් තවත් දෙයක් නැහැ. ඉතින් අපි බොහෝ සතර සතිපට්ඨානය ගැන කතා කරා. ඒකින්ද අපේ තරුණ දරුවෝ වුණත් කවුරු වුණත් සතර සතිපට්ඨානය ගැන යම් අදහසක් තියාගන්න එක ගොඩාක් වටිනවා. ඒසෙන් මැදි වියේ ඇත්තෝ දරුවෝ හදන අය, රැකියා කරන අය, ඉතින් මේ ඇත්තන්ට පැහැදිලිව මේක තුලින් ලොකු සහනයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. පීඩන වලින් අයින් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ලෝකේ දිහා උපේක්ෂාවෙන් බලන්න පුළුවන්කම තියෙනවා. හ්ම් නැත්තම් අවුරුදු 30 විතර වෙනකම් සාමාන්‍යයෙන් ජීවිතේ ටිකක් එහාට මෙහාට වෙවි ඉන්නකොට අනිත් අයත් එක්ක කාගෙත් පිළිගැනීමකට ලක් වෙනවා ප්‍රසන්න ගතියක් තියෙනවා. ඉතින් එතකොට හොඳයි ටිකක්. ඔහේ ඉන්න පුළුවන් ටිකක් දඟල දඟල. 35 40 වීගෙන එනකොට හැම පැත්තකම ශරීරයත් තියෙන ආකර්ෂණයත් අඩු වෙනවා. ලොකුම ප්‍රශ්න ටිකක් එනවා නේද? ජීවිතේ බරත් වෙනවා. රැකියා කරන තැන් වල එන වගකීම් ටිකක් එනවා. නේද? එතකොට ලොකු අය වෙන්නේ, ගොඩක් ලොකු අය වෙන්නේ නේද? වගකීම් වැඩි වෙන්නේ. දරුවන්ගේ වගකීම් වැඩි වෙනවා. ණය වෙනවා නම් ණය බර වැඩි වෙනවා. නේද? හැම දෙයක්ම වැඩි වෙන කාලෙනකොට තමන් නියම සිහියෙන් නොහිටියොත් එහෙම ලොකු පීඩිත කෙනෙක් බවට පත් වෙනවා. අයව ජීවිතේට ගොඩාක් දේවල් එකතු වෙලා තියෙන හින්දා වෙනස් වෙන දේවලුත් වැඩි. එක්කෙනෙක් එක දරුවෙක් හිටියා නම් 30 දී 40 දී දරුවෝ හතර දෙනෙක් ඉන්නවා නම් හතර දෙනා වෙනස් වෙන දින එකකට වැඩි. ඒකින්ද මේ පීඩනය ඔය පොඩි මනසට බුදුරජාණන් වහන්සේගේ පිහිට සරණ නැතුව ධර්මයේ පිහිට සරණ නැතුව දරන්න බෑ. හරිද? ඔය පුංචි මනසකට දරා ගන්න බැරි හින්දා මොකද වෙන්නේ? එයා හරි පීඩිත මනසෙක් බාටපත් වෙනවා. ඉතින් ඒකත් එක්ක එන්නේ අධික රුධිර පීඩනය, දියවැඩියාව, නොයේකුත් රෝග ලක්ෂණ මේක අසනීප වෙනකොට මනස ඒකටම හරියන්න කයත් අන්තිමට මොකද වෙන්නේ දෙන්න දින හොඳම දරුවන් ටික දෙන්න දෙන්න හදනකොට ඔක්කොම දෙනවා දන්නවනේ මං කියන්න ඕනේ නෑනේ දඬුවම් හම්බෙනකොට හැම පැත්තෙම හම්බෙනවා ඒකින්ද අන් අය සතර සතිපට්ඨානේ නැති වුණාට මම සම්මා සතියෙන් යුක්තව කටයුතු කරනවා කියලා හිතෙන්න ඕනේ මම සම්මා සතියෙන් යුක්තව කටයුතු කරනවා කියලා හිතෙන්න ඕනේ පිළිගන්නේ අන්න ඒ විදිහට දැඩි අධිෂ්ඨානයක් ගන්න ඕනේ. එතකොටයි එතෙන්ට මාපත් මටපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. හරිද? ඉතින් තේරෙනවද බුදුරජාන් වහන්සේ අපි නිවන් දක්වන්න පළවෙනි පරයාය ධර්මයේ විදිහට කාරණා 44ක් දේශනා කරා. ඒ ගැන තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. හරි? එතකොට හෙට සම්මා සමාධියත් ඉතිරි කාරණා ටික ගැන අපි සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. එහෙනම් අපි හැමදෙනාම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා අද දවසේ මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය સિદ્ધ කරගත් ඇත්තන්ට උතුම් නිර්වාණ අවබෝධය සඳහාම මේ උතුම් ධර්ම දානය සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරන්න මේ ඇත්තන්ට මේ අවස්ථාව ලබා දුන්නේ මේ මැදිරියට ඇවිල්ලා තමන්ගේ බාහ බලය යොදලා හරි අම්බ කරගත්ත ධනෙ පහදම් කරලා සකස් කරගත්ත ධර්ම දානමය පුණ්‍ය කර්මය සකස් කරගත්ත මේ පින්වත් ඇත්තෝ. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා අදිස්ථාන කරනවා මේ හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහාම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මම් පරන්ති